ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතේ හෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස නිකුණු උපසංකමිත්වා ඉමා දස සංඥා භාසෙයාසි තානං කෝපනීතං විජ්ජතියං ගිරිමානන්දස්ස නිකුණු ඉමා දස සංඥා සුත්වාසෝ ආබාධෝ ඨානසෝ පටිච්චසම්භේයාති මේ අවසාන බුද්ධ වචනේ එතන ප්‍රකාශ වුණා ආනන්දයේ මේ ආනන්ද ඉස්තරයන් වහන්සේ මේ දස සංඥාවන් ගිරිමානන්ද ඉස්වරයන් වහන්සේ සමීපයට පැමිණ දේශනා කරතොත් ඒ ගිරිමානන්ද ඉස්වරයන් වහන්සේ දස සංඥා ඇසීමෙන් ඒ රෝගාබාධ සම්පූර්ණයෙන්ම නිදානිය සමගම සුව වෙනවා. කියන එක සාහිත්‍ය කොට අනද මාහිමියන් වහන්සේට ඒ දේශනේ පැවරුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වැළියා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වෙතට. වැඩම කළා භාග්‍යතුන් වහන්සේගෙන් මේ දේශනේ අසාගතව ප්‍රකාශ කරලා මුල සිට අග දක්වා ඒ ලෙසටම දස සංඥාව දේශනා කළා. දස සංඥාව අහගෙන අහගෙන යනකොට ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ රෝගාබාධය සම්පූර්ණයෙන්ම සුවපත් වුණා යටපත් වුණා සංසිඳුණා. ඒ සංසිඳුණා පමණක් නෙමෙයි. ඒ දස සංඥාව ශ්‍රවණය කරමින් ඉන්නකොට ඒ රෝගාබාධයෙන් නැගිට හා සමානවම සියලු කෙලෙසුන්ගෙන් අතිමිදී සතර මඟ පත සතර ඵලානුක්‍රමයෙන් අරිහත් බෝධියෙන් අමා මහ නිවන සාක්ෂාත් වුණා. මේ තමයි ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ කායික රෝග සෝයයි මානසික රෝග ක්ලේශ රෝග සෝයයි කියන දෙකම සිද්ධ වුණේ දස සංඥා ශ්‍රවණය කිරීමෙන්. මේ දේශනාව අංගුත්තර නිකාය දසක නිපාතයේ ඇතුළත් දේශනාවක්. මේක අපේ සතර බණවර කියන පිරිත් දේශනාවකට අයිති පිරිත් පොතට අයිති. මේ දේශනයේ විශේෂයෙන්ම අද කාලේ රෝගාබාධිතයන්ට අසනීපකාරයන්ට දේශනා කළා වහාම සුවපත් වෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ කියන්නේ ඇතම් රෝගීන් බොහෝ වේදනාවෙන් පීඩා වෙමින් ඉන්නකොට මේ සූත්‍රය තුන් සැරයක් නැත්නම් ඊට වැඩි වාරයක් එක වේලෙම දේශනා කරනවා. රෝගියා වහාම සුව වෙනවා. ඒ තරමට පුදුම බලයක් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන රෝග සුව කරන්නට. මේ සඳහන් වෙන්නේ භාවනා කර්මස්ථාන 10ක්. එයින් අසුබ සංඥාව කියන භාවනාව කෙලින්ම ප්‍රථම අධ්‍යාන උපදින භාවනාවක්. ආනාපාන සතියේ ධ්‍යාන හතරක් උපදවන භාවනා කර්මස්ථානයක්. අනිත් සියල්ලම වැටෙන්නේ විදර්ශනා භාවනාවට. එතකොට ප්‍රථම ධ්‍යාන ලැබුවා ආනාපාන ධ්‍යාන ලැබුවා ඊට පස්සේ හැරෙන්නේ විපස්සනාවට. නිසා මෙතන සඳහන් වන්නේ සමත පූර්වාංගම විපස්සනා සහ කෙලින්ම විපස්සනා භාවනා වැඩෙන කර්මස්ථාන. ඒතර මේ දේශනාව තුළින් ඒ පූජනීය 2500ක් කෙලෙස් රෝගද සංසිඳුවාගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අපිත් මේ සූත්‍ර දේශනේ භාවිතා කරන්නට ඕන. මේ සූත්‍ර දේශනේ කටපාඩම් කර ගැනීම නිතර නිතර භාවිතා කිරීමක් නිසා දස සංඥා භාවනා සම්බන්ධව අපේ චිත්තසංතානයේ භාවනා කුසල් වැඩෙනවා. මේ තේරුම දැන ගැනීම නිසාපට වඩාත් මේ ආනිසංස දකින් ලැබෙනවා. නිසා මේ දස සංඥා භාවනාව අපේ දස සංඥා මනසිකාරය වඩන්නට අදිෂ්ඨාන කරගනිමු.